ආ තුලානි මහත්මිය දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ කලින් සඳහන් කරානේ දැන් අපි ඇත්තටම පිනක් කරනකොට අපි නිවන ප්‍රාර්ථනා කරගෙන කරනවා නමුත් ඇත්තටම අපිට තේරෙනවා එතන සත්‍යබුද්ධකල භාවයක් ඇතුව තමයි හුඟක් වෙලාවට ඒක දැන් ওই ස්වාමීන් වහන්සේ කියනකොට තමයි ඒක මට ගොඩක්ම තේරුනේ ඇතුව තමයි අපි ඒක හුඟක් වෙලාවට කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ සඳහන් කරානේ ඒක අර එහෙම නොවන විදිහට මට තේරුණේ අර විදර්ශනාත්මකව බලන්න කියන වගේ අදහසකින් ස්වාමීන් වහන්සේ ඒක තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් අපි මුලින්ම පැහැදිලි කළා මේ පාරමිතාවක් බවට පත් වෙන්නේ තණ්හා මාන දිට්ඨිහි අනුපහතා. තෘෂ්ණාවෙන් මානෙන් සහ දිට්ඨියෙන් බැහැර වෙලා ඒතර දික්ටි කියලා කියන්නේ එතන අර සක්කාය දිට්ඨිය පදනම් කොටගත්තු ඒ යම් යම් මිත්‍යා දෘෂ්ටි. එතකොට ප්‍රධාන දෘෂ්ටිය තමයි සක්කාය දිට්ඨිය. දැන් සක්කාය දිට්ඨිය නැතුව අපිට මේ වැඩේ කරන්න බෑ. සක්කාය දිට්ඨිය තවමත් අපි සතුව තියෙන නිසා. හැබැයි තියෙන බව දැනගෙන ඒකට වහල් නොවි ඒකේ ගිලෙන්නේ නැතුව මේ වැඩේ කරන්න අපි දක්ෂ වෙන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් මෙහිමයි දැන් අපි තාම ලෝභය දුරු කරලා නැහෙනි, ද්වේෂය දුරු කරලා නැහෙනි, මෝහය දුරු කරලා නැහෙනි. ලෝභ, ද්වේෂ, මෝහ තවමත් අපි සතුව තියෙනවා. හැබැයි අපි කුසලයක් කරන වෙලාවට අපි ඒ කුසලයේ කරන්නේ අලෝභ, අද්වේෂ, මෝහ කියන කුසල මූලයක් පදනම් කරනවා. ඒතකොට ඒ වෙනකොටත් අපි ළඟ ලෝභ, ද්වේෂ, මෝහ තියෙනවා. තිබුණා වුණාට ඒවා අනුසය වශයෙන් තිබුණා වුණාට ඒක මතු කරන්නේ අපි. මතු කළොත් ඒක අකුසලයක් වෙනවා. අපි කුසලයේ වෙන්න නම් ලෝභ දේශ මොහ තාම ප්‍රහාණය කරලා නැහැ. තාම අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කරලා නැහැ. තාම අපි ප්‍රත්‍යඥ සත්වයෝ. හැබැයි අපිට පුළුවන් මේ ක්ලේශයන් තිබියදී අපිට පුළුවන් ඕනනම් අලෝභය, අද්වේෂය, මොහය මතු කරන්න. අපි තාම අවිද්‍යාව දුරු කරලා නැහැ. නමුත් අපිට ඕනනම් පුළුවන් ප්‍රඥාව මතු කරන්න. අපි තාම රාගය දුරු කරලා නැහැ. අපිට ඕනනම් පුළුවන් විතරාගී මානසික තත්ත්වෙන්, නෛෂ්කාම්‍ය මානසික තත්ත්වෙන් පවත්. අපි තාම ද්වේෂය දුරු කරලා නැහැ. අපිට හැබැයි ඕනනම් පුළුවන් මෙත්තා මනෝභාවය ඇති කරගන්න. අන්න ඒ වගේ අපි තාම සක්කාය දිට්ඨිය දුරු කරලා නැහැ. හැබැයි සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද ආත්ම තෘෂ්ණාව ආත්ම දෘෂ්ටිය මොකද්ද කියලා තේරුම් ගත්තාම අපිට පුළුවන්කම තියෙනවා ඒකට වහල් වෙන්නේ නැතිව ඒකට වසඟ වෙන්නේ නැතුව අපේ මනස එතනින් අවදි කරලා අපි කරන කුසල් දහම් සිද්ධ කරන්න. ඉතින් අන්න එතනට අපේ මනස ටික ටික පුහුණු කරන්න ඕනේ. ඒක පුහුණු කරන්න නම් ඉස්සල්ලා අපි තේරුම් ගන්න ඕන මෙහෙම අර්බුදයක් අපේ මනසේ තියෙනවායි කියන්නේ. ඊට පස්සේ අර්බුදේ ගොඩ නැගෙන්නේ කොහොමද? ඒ ඒ සත්ව පුද්ගල දෘෂ්ටි අපි තුල පළපදියම් වෙන්නේ කොහොමද? කියලා ඊට පස්සේ ටික ටික අපි අධ්‍යයනය කරන්න ඕන, ඉගෙන ගන්න ඕන සත්වයේ පුද්ගලික ආත්මයක් නොවන බව තහවුරු වෙන්න කොහොමද මේ පංචස්කන්ධය විග්‍රහ කරගන්න ඕන නාම රූප වශයෙන් ඊළඟට පංචස්කන්ධ වශයෙන් ඊළඟට ආයතන වශයෙන් ධාතු වශයෙන් ඊළඟට පරමාර්ථ ධර්ම වශයෙන් මෙහෙම හැකි හැකි විදිහට මේවා කඩ කඩ බෙද බෙදා බලන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරනකොට තමයි මෙතන සත්‍යයේ පුද්ගලික ආත්මයක් නැහැ කියන අදහස ටික ටික අපිට කාවැදෙන්නේ. ඒ කාවැදෙන්න කාවැදෙන්න තමයි අපි කරන කුසලය වඩා උසස් පාරමිතාවක් හැටියට අර නිස්සත්ව පුද්ගල නිජීව ස්වභාවයෙන් අපට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකන් අපි අරකේ තැවරෙනවා. ඒ කියන්නේ ලෝභය තියෙනවා, ලෝභය තැවරෙනවා. ද්වේෂය තියෙනවා, ද්වේෂය තැවරෙනවා. මෝහය තියෙනවා, මෝහය තැවරෙනවා. ඒවා තියෙනවා, ඒවා ඇති වෙන්නේ කොහොමද කියන එකේ තාක්ෂණය හරියට හඳුනාගත්තාම තිබුණා උනාට ඒවා තවර ගන්න නැතුව අපිට කටයුතු කරන්න පුළුවන්. අන්නේ කුසලතාවය තමයි අපි දියුණු කරගන්නේ. එහෙම නැත්නම් අපි සෝවාන් වෙනකන් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ ඒක අපි ළඟ තියෙනවා. ඒක පොදු ලක්ෂණයක්. ඉතින් ඒක තියෙනවනේ කියලා නිකන් ඒක තැවරි තැවරි ඉඳලා හරියන්නේ නැහැ. ලෝභය තිබුණායි කියලා අපි හැමතිස්සෙම ලෝභයෙන් කටයුතු කරන්නේ ඒ වගේම තමයි කුසල පක්ෂය. අපි දැන් සතිචෛතසිකේ ගත්තන් පස්සේ සියලු සත්වයින්ටම තියෙන චෛතසික 52කින් එකක්. එතකොට ওই චෛතසික 52 අපටත් තියෙනවා. තියෙන නිසා සතිචෛතසික අපි ළඟත් තියෙනවා. තිබුණට වැඩක් නැහැ. Tamanට උපැස්සියොල සාක්කු එදාගෙන හිටියට වැඩක් නැහැ. ඒක S2 එදාගත්තොත් තමයි ඒකෙන් පේන්නේ. ඒ වගේ සතිය තිබුණට වැඩක් නැහැ. ඒක මතු කරලා ඒ සතිය තුලින් ලෝකේ බලන්න පුහුණු වෙනවා. ඒතකොට තමයි සතිපට්ඨාන කියන්නේ. එතකොට වීරය තිබුණා වුණාට අපි ඕන තරම් උදාසීනව කටයුතු කරනවා. එයි අර වීරය මතු කරගෙන වීරය පිහිටා කටයුතු කළොත් තමයි ආරම්භක ධාතු, නික්කම ධාතු ආදී වශයෙන් මේ වීරයෙන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රඥාව තිබුණාට වැඩක් නැහැ. ප්‍රඥාව මතු කරගන්න. සද්ධාව තිබුණාට වැඩක් නැහැ සද්ධාව මතු කරගන්න. අන්න ඒ වගේ කුසල පක්ෂයේදී අපි හිතන්න ඕනේ ධර්මතාවල ස්වභාවය හඳුනාගෙන ඒවා මතු කරගන්න. ඊළඟට අපේ අකුසල පක්ෂයේදී තේරුම් ගන්න ඕනේ අකුසල ධර්ම හඳුනාගෙන ඒවායි පැටලෙන්නේ නැතුව, පැවරෙන්නේ නැතුව අපට අදාළ කාර්ය කරගන්න අපි දක්ෂ වෙන්න. ඒක තමයි අර ආය කෞසල්‍ය, පාය කෞසල්‍ය කියලා කියන්නේ. ආය කෞසල්‍ය කියන්නේ සාධක පිළිබඳ විචක්ෂණ බව, අපාය කෞසල්‍ය කියලා කියන්නේ බාධක පිළිබඳ විචක්ෂණ බව, උපාය කෞසල්‍ය කියලා කියන්නේ බාධක තවරගන්නේ නැතිව සාධක මතු කරමින් අවස්ථාවෝචිතව ක්‍රියා කිරීමේ දක්ෂතාව. ඒ ගුණාංග වැඩෙන ප්‍රමාණයට තමයි අපිට පුළුවන් වෙන්නේ හොඳ විවෘත මනසකින් නිවන ඉලක්ක කරන්නේ. එතකන් අපි අර සක්කාය දිට්ඨියත් එක්ක ආත්ම තෘෂ්ණාවත් එක්ක ඉන්ද්‍රිය පිනවීමේ අවශ්‍යතාවයත් එක්ක අර වේදිත සුඛයත් එක්ක බැඳිලා තමයි අපි ගොඩක් දේවල් කරන්නේ. එකමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං හොඳට තේරුණා ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා මාලාව ඉතාම වටිනවා බොහොම පිං තෙරුවන් සරණ වේවා ස්වාමීන් වහන්සේට